ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය අරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති පූජ්‍යපාද මාංකඩවර සමාහිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිමත්ථයානි භන්තේ කුසලානි සීලානි කිමානි සංසානි තීති ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනි පින්වතුනි මාත්‍රිකා කලේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතේන කිමත්තිය සූත්‍රය මේ සූත්‍රයේ මාර්ගය සම්බන්ධයෙන් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය තුල දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා සත්‍ය හතරක් තියෙනවා. කවදාවත් කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි. තත අවිතත අනඤ්‍යත. ඉතින් මේ චතුරාර්ය සත්‍ය තුල මාර්ග සත්‍ය මුතු යමුනවා වගේ අමුණන ලද ඊටාම වටිනා සූත්‍රයක් තමයි මේ කිමත්ත්‍ය සූත්‍රය කියලා හඳුන්වන්නේ. කිමත්ත්‍යානි භන්තේ කුසලානි සීලානි කිමානි සංසා නීති ආනන්ද හාමුදුරුවෝ විවේකයෙන් කල්පනා කරනවා දවසක් මේ කුසල සීලේ ආනිසංස මොනවද කියලා. ඔගොල්ලෝ දන්නවා ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ කල්ප ලක්ෂයක් මේ අග්‍ර උපස්ථායක තනතුර සඳහා පියු මතුරා බුද්ධ සමයේ ඉඳලම පාරමිතා පූර්ණේ කරලා ගුණ ධර්ම පූර්ණේ කරගෙන ඇවිල්ලා ලෞතර බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක බවට පත් උනේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ විවේකීව කල්පනා කරනවා මේ කුසල සීලේ තියෙන ආනිසංස මොනවද? දැන් අපි යමක් කරනකොට ඒකේ ආනිසංශ දැනගන්න එපයි නේද? ආනිසංශ දැනගන්න ඕනේ ඒකේ ආදීනව දැනගන්න ඕනේ අර්ථය අනර්ථය අපි මනාකොට දැනගෙන කරන්න එපාය. ඥානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි. දන්න කෙනාටයි දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ ෂේවීම කියන්නේ. මේ ශාසනය සංගවල දෙයක් කරන්නේ නැහැ. විශ්වාසයෙන් ඒ කියන්නේ මෙහෙම කරොත් මෙහෙම ලැබෙයි කියලා එහෙම හිතාගෙන කරන්නේ නැහැ දැනගෙන අවබෝධයෙන් යුක්තවයි මේ ශාසනයේ මාර්ග ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්නේ ඉතින් ආනන්ද හාමුදුරුව අහනවා භාග්‍යතුන් වහන්සේ ගාවට ගින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිමත්ත්‍යානි භන්තේ කුසලානි සීලානි කිමානි සංසානීති භාග්‍යතුන් වහන්සේ මේ කුසල සීලයෝ කුමක් අර්ථ කොට කුමක් ආනිසංස කොට පවතිනවද දැන් අපිත් ඒක දැනගන්න එපාය නේද මේ කුසල සීලය කුමක් අර්ථ කොට කුමක් ආනිසංස කොට පවතිනවද එතකොට අවිප්පටිසාරත් හානිකෝ ආනන්ද අවිප්පටිසාරානි සංසා නීති ආනන්ද මේ කුසල සීලය නිසා හිතේ විපිලිසර බව දුරු වෙලා යනවා. හිත විපිලිසර වෙන්නේ නැහැ. හිත සැලෙන්නේ නැහැ. හොඳ ශක්තිමත් මානසික මට්ටමක් විපිලිසර නොවන, කලබල නොවන සංසුන් මනසක් ඇති වෙනවා මේ කුසල සීලය නිසා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන ඉඳලා අරිහත්වේ දක්වාම ආශ්‍රව ක්ෂය කිරීම දක්වාම මේ සීලයේ ඉඳලා අනුක්‍රමෙන් එකින් එකට එකින් එකට ලස්සනට මුතු යමුණා වගේම මේ කිමත්ය සූත්‍රයේ නිවන දක්වාම පෙළගස්වලා තියෙනවා. පින්වතුනි මොකක්ද මේ කුසල සීලය කියලා කියන්නේ? කුසල කියලා කියන්නේ දක්ෂ යහපත් කියන අර්ථයෙන්. දක්ෂ යහපත් කෞශල්‍ය කියන අපි කුසල කෞශල්‍ය කියලා කියනවා නේද? ඔව්. කෞශල්‍යයි කියලා කියන්නේ යහපත් දක්ෂ කියන අර්ථයෙන්. එතකොට නිවැරදි වූ දක්ෂ වූ මේ සීලය නිසා කුමක්ද සිද්ධ වෙන්නේ? එබඳු කුසල සීලය නිසා විපිලිසර නොවන ගතියයි ඇති වෙන්නේ. එතකොට කුසල කියලා කියනවා දක්ෂ වගේම කුමකටද දක්ෂ පෙන්නනවා යම් හිතක තියෙන අලෝභ අද්වේෂ අමෝහ ගලවල සොලවල කම්පා කරන අර්ථයෙන් දුරු කරන අර්ථයෙන් කුසලයි කියලා හඳුන්වනවා. කතමේ ධම්මා කුසලා කුසල ධර්මයේ කියලා කියන්නේ කුමක්ද? තීනි කුසල මූලානි කුසල මුල් තුනක් තියෙනවා. දැන් ගහක් ශක්තිමත්ව මේ ලෝකේ මනාකොට ඍජුව නැගී හිටින්න නම් ශක්තිමත් මූල පද්ධතියක් අවශ්‍යයි නේද? ඒ වගේ කුසල ධර්මයක් ශක්තිමත්ව පිහිටන්න නම් මූල පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා කුසල මුල් තුනක් තියෙනවා. මොනවද ඒ කුසල මුල් තුන? අලෝභ, අද්වේෂ අමෝහ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මුල් තුනක් තියෙනවා තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ එතකොට මේ කුසල මුල් තුන හිතක තමයි හටගන්නේ මේ බාහිර මහ පොළවේ හටගන්නව නෙවෙයි පුද්ගලයේ චිත්ත સંතානයන් තුල තමයි මේ අලෝභ අද්වේෂ අමෝහ කුසල මුල් තුන හටගන්නේ එතකොට සිතක තියෙනවා එතන වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්මතා හතරක් තියෙනවා රූපයත් එක්කම. එතකොට අපි කියන්නේ ස්කන්ධ පංචකයක් ඒක උපාදාන කරන පංච උපාදානස්කන්ධය කියලා අහලා තියෙනවා නේද? ඔව්. එතකොට මේ හිතේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ මේ අලෝභ අද්වේෂ අමෝහ තං සම්ප්‍රයුක්ත ඒහා යෙදිලා තියෙන වේදනා සංඥා සංකාර විඥාන ඔන්න එතකොට සිතක අපිට රූපයක් පේනවා කියනකොට එතන වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ තමයි සකස් වෙලා තියෙන්නේ ඒත් එක්ක යෙදිලා තියෙනවා මේ කියන අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මුල් තුන අකුසල නම් අකුසල මුල් තුන යෙදිලා තියෙනවා. ඒව අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට තන් සමුත්ථානං මේ වේදනා සංඥා සංකාර හා යෙදිලා තියෙන අලෝභ අද්වේෂ අමෝහත් එක්ක තන් සමුත්ථානං ඒ සිතින් ඔසවන ලද සමුත්ථානං කියලා කියන්නේ සමුත්ථාන කියන්නේ එයින් ඔසවන ලද යම් කාය කර්මයක් තියෙනවා නම් දැන් එතකොට කයින් කටයුතු කරන්නේ වැඩ කටයුතු කරන්නේ හැම වෙලෙම අර අලෝභ අධේ සමෝහ කියන මේ වේදනා සංඥා සංකාර ගති ධර්මතාවලින් තමයි යම් කාය කර්මයක් කරන්නේ අපි මල් පූජා කරනවා නම් දැහැත් වටේ දීලා ස්වාමින් වහන්සේට ආරාධනා කරනකොට අත් දෙක එකතු කරලා වන්දනා කරනකොට දැන් හිතක තියෙන්නේ අලෝභ අද්වේෂ සමෝහ කියන කුසල මුල් නේද? ඔව්. ඒබඳු සිතක් තියෙන්නේ. ඒබඳු සිතකින් තමයි අත් දෙක උස්සලා වන්දනා කරන්නේ, දන් හැන්දක් පූජා කරන්නේ නේද? කුසල ධර්මයක් කරන්නේ ඒබඳු සිතකින්. එතකොට තන් සමුත්තානං එයින් ඔසවන ලද කාය කර්ම වගේම වචීකම මනෝකම්ම ඉමේ ධම්මා කුසලා කියලා හඳුන්වනවා. මෙන්න මේ ධර්ම කුසලයි කියලා හඳුන්වනවා. එතකොට අපි කාමාවචර ලෝකේ බඳු කුසල ධර්මත් ඒ වගේම රූපාවචර ලෝකේ ඒ ධානත් අරූපාවචර ලෝකේ ඒ ධානත් මේ ඔක්කොම කුසල ධර්ම කියලා හඳුන්වනවා ලෞකික වගේම ලෝකෝත්තර මාර්ග සිත් අපි කුසලයි කියලා හඳුන්වනවා. එතකොට මේ කුසල ධර්ම ගත්තාම ලෝකෝත්තර මාර්ගයේ අනුව ගියපු හැම කුසල ධර්මයක් නිසාම නෙවෙයි මේ විපිලිසර බව උපදින්නේ මේ සූත්‍රයේ පෙන්වන්නේ නිවැරදි ලෝකෝත්තර සම්මා දිට්ඨිය මූලික කරගත්ත මේ කම්මස්සගත සම්මා දිට්ඨිය නෙවෙයි කම්මස්සගත සම්මා දිට්ඨිය තුලත් විපිලිසර වෙන්නේ නැති ගතිය උපදිනවා නැතුව නෙවෙයි නමුත් මේ කියම නොඇලීම කලකිරීම නොඇලීම මිදීම කියන එක කෙලවර කොට පවතිනවා නම් ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨියකින් ආසේවණය වුණ පෙළ ගැහුණ අනුග්‍රහය ලැබපු සීලයක් බවට පත් වෙන්න ඕනේ. එතකොට අද මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ කම්මස්සගත සම්මා දිට්ඨිය අනුව ගිය සීලයක් එහෙම නෙවෙයි. එතකොට ලෝකෝත්තර සීලයක්. ඒ ලෝකෝත්තර සීලයට අනුව තමයි යම්කිසි කෙනෙක් සිල්වත් වෙනකොට ඒ සීලය හැම වෙලේම සම්මා දිට්ඨිය පූර්වාංගමව ආශිර්වාදේ ලැබමින් තමයි එයා සිල් රකින්නේ. දැන් අපි අද දවසේ පන්සිල් සමාදන් වුණා කියලා ඉවරලා මම දන්නේ නැහැ මේ පින්වත් පිරිස ගාව ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවද කියලා. එහෙම තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ සීලය ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියකින් අනුග්‍රහ ලැබපු සම්මාදිට්ඨි පූර්වාංගම වුණ සීලයක් බවට පරිවර්තනය වෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨියක නම් මේ පින්වතුන්ගේ නුවණ පවතින්නේ ඒ සීලයත් කම්මා කම්මස්සගත සම්මාදිට්ඨිය අනුව ගමන් කරන සීලයක් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි මෙතනදී ලෝකෝත්තර සීලයක් බවට පත් වෙන්න නම් ලෝකෝත්තර ඥාන දර්ශනයක් අපි තුල තියෙන්න ඕනේ. ඒක අහලා දැනගෙන තියෙන්න ඕනේ. අපි සාක්ෂාත් කරලා නැතාම අපි අහලා දැනගෙන තියෙන්න ඕනේ. මොකක්ද මේ ලෝකෝත්තර ඥාන දර්ශනය හැම වෙලේම මේ ලෝකය බාහිර පේන ඇහෙන දැනෙන දැනගන්න දේවල් තිබුණා නෙවෙයි තියනවත් නෙවෙයි ආයතන හරහා කෙනකෙනාගේ ආයතන හරහා තම තමන් අවිද්‍යා තණ්හා කියන මූල ක්ලේශ දෙක නිසාම පෙර නොතිබීම මේ ලෝකේ මේ මොහොතේ උපද්දවා ගන්නවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් ඒ හේතු නිරෝධ වෙනකොටම ඒ ධර්මතාවයත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ඉති අජ්ජත්තං වා මේ මම කියලා පණවන්න පුජ්‍යල භාවයකට රූපයක් හසු වෙන්නෙත් නෑ දිත්තේ දිත්ත මත්තං දැකීම දැකීමෙන් පස්සේ නිරුද්ධයි ඇයි මේ දකින දේ දැන් හොඳට බලන්න මේ ඇත්තෝ මේ ඉස්සරහා පේන මල් ආසනේ දිහා බලලා ඉවරලා ඒක වර්තමානයේක නම් මේ මොහොතේ නම් ඉපදුනේ ඇහැ අහකට ගන්නවත් එකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් දැකීම දැකීම මාත්‍රයක් විතරයි නම් අපිට හම්බෙන්න ශුන්්‍යත බවක් ඒක බැහැරෙන් හම්බ වෙන්නේ නැහැ. ඒ විදිහටමයි මෙහෙම Taman දිහාවට හැරිලා බලනකොට මෙහෙම ඇහැට වර්ණ සටහනක් රූපයක් පේනවා නම් ඒ පේන රූපය පෙර නොතිබීමයි හටගන්නේ. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් පෙනිච්ච දේ එතනින් ඉවර නම් ඇහුණ දේ ඇහීමෙන් පස්සේ ඉවරයි කියලා අපිට නුවණක් තියෙනවා නම් නිකන් හිතලා බලන්නකෝ. පෙනිච්ච දේවල් ඔක්කොම පෙනීමෙන් පස්සේ නිරුද්ධයි. එකක්වත් මේ ඉති අජ්ජත්තන්වා බහිද්දාවා අධ්‍යාත්මික බාහිරව පෙනිච්ච එකදු දෙයක්වත් ඉතුරු නැතුව නිරුද්ධණයි මේ මොහොත නම් ඉපදුනේ. අපිට දෙවිනියට ආයේ කවදාවත් ඒක හම්බ වෙන්නේ නැත්තම් ඇහුණ දේ වර්තමානයේක ඇහිලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් මේ දැනෙන දේවල් දිවට, කයට, නාසයට දැනෙන දේවල් වර්තමානයේක ඉපදිලා නිරුද්ධ වෙනවා නම් දැනගන්න දේවලුත් එහෙමයි මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං ඒ හැම දෙයක්ම යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතුන් නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දැක්කන් පස්සේ ඉති අජ්ජත්තං වා මෙහෙ මම කියලාවත් පණවන්න දෙයක් එයාට උපදින්න නැත්නම් මේ මොහොතේම මේ ජීවිතය තුලදීම ඒකයි මේ සද්ධර්මය සාන්දෘෂ්ටිකයි අකාලිකයි කියලා කියන්නේ මරණයෙන් පස්සේ පනවන නිවනක් නෙවෙයි මේ ශාසනයේ තියෙන්නේ මේ ශාසනයේ තියෙන්නේ මරණයෙන් පස්සේ පනවන නිවනක් නෙවෙයි ජීවත් වෙන මේ මොහොතේම පුළුවන් අපිට ජාතිය නිරුද්ධ කරන්න මම කියලා පුජ්‍යලයක් උපදින්නේ මේක හරියට වැටහුනොත් එහෙමයි මම කියලා පුජ්‍යලයක් උපදින්නේ ඒ වගේම මැරෙන්න කෙනෙකුත් නැහැ. ජරා මර නිරෝධය කියලා කියන්නේ මරණයෙන් පස්සේ සාක්ෂාත් කරන්න දෙයක් නැහැ. මැරෙනකොට කොහොමවත් සාක්ෂාත් වෙලානේ තියෙන්නේ නේද? ඒ නිසා ජීවත් වෙන ගමන් මැරෙන්න පුජ්‍යල භාවයක් නැති වෙනවා. මෙන්න මේ කරුණාකාරණා ටික උපදින පංච උපාදානස්කන්ධ ධර්මයේ යථා ස්වභාවය යම්කිසි කෙනෙක් අවබෝධ කරගත්ද ඒක ශ්‍රුතමේ ඥාණයෙන් හොඳට අහලා දැනගෙන අහලා දැනගත්තට ඕක දකින්න බෑ. ඕක දකින්න ඉතා සියුම් මනසක් හදාගන්න ඕනේ. මේ වගේ රළු මනසකින් මේක තේරෙන්නේ ඒකට සියුම් මනසක් හදාගන්න ඕනේ. සියුම් මනසක් හදාගන්න නම් සමාධියක් අවශ්‍ය වෙනවා. සමාධියට තමයි හිත හොඳට සියුම් වෙන්නේ. මේ සමාධිගත මනසක් හදාගන්න බෑ කය වචන දෙක අසංවර කරගෙන කය වචන දෙක සංවර කරගන්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්න නම් සීලයක පිහිටන්න ඕනේ. ඔන්න දැන් එයා මේ ටික හොඳට අහලා දැනගත්තන් පස්සේ එයා දන්නවා මේක අහලා දැනගත්තට මේක දකින්න නම් මෙබඳු මානසික මට්ටමක් ස්වචිත්ත સંતાනයේ තුල උපදවා ගන්න නම් වෙනද විදියට දැන් බෑ. දැන් මගේ සීලවන්ත භාවයේ තීව්‍ර කරගන්න ඕනේ, වැඩි දියුණු කරගන්න ඕනේ. මම වෙනස් පුජ්‍යලයක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඊගාවට සිල්වත් වෙලා සීලයෙන් විතරක් නිවන් දකින්න බෑ. මේ ශාසනයේ සීලය කෙරවල කොට නෙවෙයි පනවලා තියෙන්නේ. සීලයේ තියෙන කුමක් සඳහාද? සමාධිය සඳහා. සමාධි සංවත්තනික සීලය. සමාධිය සඳහා තමයි සීලය තියෙන්නේ. මේ ශාසනයෙන් බැහැර තමයි සීලේම විමුක්තිය පණවන්නේ. නිගන්නාත පුත්තුමා එහෙම සීලයෙන්ම තමයි විමුක්තිය පණවන්නේ. අජ වෘත, ගෝ වෘත, කුක්කුල වෘත, වග්ගලි වෘත අහලා තියෙනව නේද? අජ වෘත කියලා කියන්නේ එළුවෝ වගේ. එතකොට කුක්කුර වෘත, බල්ලෝ වගේ, ගෝ වෘත, ගවයෝ වගේ, වග්ගලි වෘත මේ වවුල්ලු වගේ එල්ලිලා පංචතාප හතර පැත්තෙන්ම ගිනි මැල ගහලා දවල් 12ට විතර දැඩි හිරු රස්මයෙන් පවුතවමින් නොයේකුත් සීල වෘතයන් තුලින් එහෙම නැත්නම් සීලයෙන්මයි විමුක්තිය තියෙන්නේ අතීත පාප කර්ම ගෙවලා දාන්න ඕනේ කියලා එහෙම සීලයකින්ම විමුක්තියක් ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ මේ ශාසනයෙන් බැහැර උදවිය මේ ශාසනයේ සීලය කෙරවල කොට නෙවෙයි මේ ශාසනයේ විමුක්තිය තියෙන්නේ සීලය තියෙන්නේ සමාධිය දක්වා හිත සමාධිගත කරගන්නයි සීලය පෙන්නලා තියෙන්නේ සමාධි සංවත්තනික සීලය ඔන්න එතකොට යම්කිසි කෙනෙක් මේ ලෝකෝත්තර භූමිය පිළිබඳවත් ලෝකෝත්තර දර්ශනය පිළිබඳවත් අපි නිවන් දකිනවා කියලා මෙන්න මේ වගේ තැනකටයි මානසිකත්වයේ ගන්න ඕනේ කියලා දැනගෙන එයා දැන් සිල් සමාදන් වෙලා කටයුතු කරනවා. පන්සිල් හොඳටම ඇති යම්කිසි කෙනෙකුට නිවන් දකින්ද ආර්යකාන්ත සීලය කියලා පනවන්නේ පංච සීලයට. ඉබඳු කෙනෙක් සිල් රකින්නකොට කිමත්‍යානි භන්තේ කුසලානි සීලානි කිමානි සංසානීති ඒබඳු කුසල සීලය නිසා කුමක්ද සිද්ධ වෙන්නේ? දැන් විපිලිසර වෙන්නේ එයා දන්නවා කුමක් සඳහාද මං සිල් රකින්නේ කියලා. හොඳට සිල්වත් වෙනකොට තමන්ගේ අතින් කය වචන දෙකේ වැරදි සිද්ධ නොවෙනකොට සුචරිත ධර්මවල හැසිරෙනකොට තමන්ට තමන් පිළිබඳව පුදුම සතුටක් ආත්ම විශ්වාසයක් උපදින්නේ. එහෙම හිතේ සතුටක් උපදිනකොට ඒ විපිලිසර නොවීම නිසාම කුමක්ද සිද්ධ වෙන්නේ ඊගාවට? ඊගාවට සිද්ධ වෙනවා ප්‍රමුදිත බව ප්‍රමෝදය ඇති වෙනවා. එතකොට හිත කය දෙකේම ප්‍රමුදිත බව ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය ඇති වුනහම කුමක්ද සිද්ධ වෙන්නේ? මේ ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රමෝදය නිසාම ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසා මොකද වෙන්නේ? මේ හිතයි කයයි දෙකේම සැපසහගත බව ඇති වෙනවා. කයේ ඒ සැපය ඇති වෙන්න පටන් ගන්නවා. කයේ සැපේ ඇති වුනහම ඔන්න ටිකෙන් ටික ටිකෙන් ටික හිත සමාධිගත වෙනවා. කය සැපසහගත වෙනකොට හිත සමාධිගත වෙනවා. හිත සමාධිගත වෙනකොට සමාහිතේ චිත්තං යතා භූතං පජානාති ඔන්න හිත සමාධිගත වෙනකොට මේ සමාධිගත මනසින් දැන් අපි කලින් අහලා තිබ්බ අර ලෝකෝත්තර ඥාන දර්ශනය ප්‍රකට වෙන්න ටිකෙන් ටික ටිකෙන් ටික පටන් ගන්නවා ප්‍රකට වෙන්න ටිකෙන් ටික පටන් ගන්නවා සමාහිතේ චිත්තං යථා භූතං පජානාති යථා භූතං පජානන්තෝ නිබ්බින්දති එහෙම ඇත්ත ඇති හැටියෙන් දකිනකොට කලකිරෙනවා ඇත්ත ඇති හැටියෙන් දකිනකොට කලකිරෙනවා යතහ භූතං පජානන්තෝ නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යති කියන කලකිරුණාම නොවැළෙනවා කලකිරුණාම නොවැළෙනවා නොවැළුනොත් එහෙම කුමක්ද සිද්ධ වෙන්නේ? යථා භූතං පජානන්තෝ නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විති ඥානං හෝති මෙහෙම කලකිරනකොට නොවැළෙනවා නොවැළනකොට මිදෙනවා මිදුනම් පස්සේ මිදුනා කියන ඥාන දර්ශනය උපදිනවා යම් කිසි කෙනෙක් අරිහත් භාවයටපත් වෙලා සංසාර දුකින් එතර වෙනවා පින්වත්නි බොහෝම ලස්සනට යම්කිසි කෙනෙක් සුතමේ ඥානෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ සද්ධර්ම ශ්‍රවණය මනාකොට අහලා දැනගෙන ඒක දැක ගැනීම සඳහා හොඳට දැන් සිල්වත් වෙනවා. සිල්වත් වෙන්නේ ඇයි කියලා දන්නවා දැන් එයා. එනිසා හොඳට අහලා දැනගෙන ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියක ආශිර්වාදයේ අනුග්‍රහය ලැබමින්ම දැන් වෙනදා වගේ නෙවෙයි සිල්වත් වෙන්නේ. වෙනදා අපි සිල්වත් වුණාම පොයට අපි සිල් සමාදන් වෙනවනේ නේද? මේ ඇත්ත පොයට සිල් සමාදන් වෙලා පන්සලට යනවා. සිල් සමාදන් වුණාන් පස්සේ හිතේ ප්‍රමුදිත බව, ප්‍රීතිය, සුඛය උපදින්න ඕනේ. නමුත් සිල් සමාදන් වුණාම කොයි වෙලේ මේක ඉවර වෙයිද දන්නේ නැහැ කියලා අපිට එහෙම එකක් තියෙනවද? නෑ, ඉක්මනට මේක නිදහස් වෙලා යන්න ඕනේ. චාරිත්‍රානුකූලව සිල් සමාදන් වෙන නමුත් හරි වෙහෙසක් තියෙන්නේ. නේද? හවස් වෙනකොට හරි වෙහෙසයි නේද? නමුත් මතක තියාගන්න හරියට යම් කිසි කෙනෙකුට අවබෝධයෙන් සිල් රකින්නවා නම් හිතට හරි සතුටක් තියෙන්නේ. අනේ මම මොනතරම් යහපත් දෙයක් සිද්ධ කරගත්තද? මගේ මේ සංසාර දුකින් එතර වෙන්න ටිකෙන් ටික ටිකෙන් ටික හරි මම මේ වැඩ කටයුතු ඇස්සේ මං ටිකෙන් ටික ටිකෙන් ටික මේ පරිසාධක මට්ටම පුරු පුරුදු කරගත්තා නේද කියලා අද දවසේ මගේ කෙලෙස් ඉපදුන්නේ මෙච්චර කාල සීමාවක් කියලා Tamange ඒ කරන ලද සුචරිත ධර්මයන් ඒ කුසල ධර්මයන් කුසල සීලේ නිසා Tamanට සතුටක් උපදින්නේ සමහර කෙනෙකුට මේක හරීම වදයක් වෙලා තියෙන ඇයි ඒ නුවණක් ඇත්තේ නැහැ කරපු දේ කුමක් සඳහාද කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අර්ථය දන්නේ නැති වෙනකොට අර ගමරාල සිල් ගත්තා වගේ කියලා කියන්නේ නේද? ගමරාල දන්නේ නැහැ මොකද්ද සිල් සමාදන් වෙන්නේ කියලා. හාමින්නේගෙන් ඇහුවාම හාමුදුරුවෝ කියන දේ කියන්න කියලා කිව්වා. ඉතින් හාමුදුරුවෝ පන්සිල් දෙනකොට ඒකත් කිව්වා ඊට පස්සේ හාමුදුරුවෝ කිය බණ පටන් ගත්තාම කියන කියන වචනේ ගමරාලත් කියන්න පටන් ගත්තා නේද? ඇයි අර්ථයක් දන්නේ නැන්නේ කරන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා අන්තිමට මිනිස්සු එකතු වෙලා ටිකක් සැරට සලකලා තිනයි. බේරෙන්න බෑනේ කියන කියන දේ කරනවනේ. ඊට පස්සේ හවස ඇඟපත රිදෙනවා. ඉතින් හරි අමාරුවෙන් ගෙදර ගිහින් උපාසකම්මට කියනවා මේ ඇත්ත කොහොම සිල් සමාදන් වෙනවද මන් දන්නේ. අපිට නම් හරිම අමාරුයි කියලා. ඇයි? දන්නේ නැතු අවබෝධයක් නැතුව. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඇත්තොත් ජීවිතේ වැඩ කටයුතු කරන ගමන් උත්සාහවත් වෙන්න ඇත්තටම අපි බෞද්ධයෝ බවට පරිවර්තනය වෙන්නේ තමන්ගේ උපැන්න සහතිකේ මත හෝ තමන්ගේ අම්මා තාත්තා බෞද්ධ වුණ නිසා හෝ තමන් බෞද්ධ පරිසරයක හැදුන නිසා නෙවෙයි මේ ඥාන දර්ශනය යම් කිසි දවසක තමන් අහලා දැනගත් දවසට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙන්න බිබදු දර්ශනයක් බෞද්ධයෙක් බවට පත් වෙලා අවබෝධයෙන් සසර දුකින් එතර වෙන්න කියලා යම් කිසි කෙනෙක් මෙන්න මේ සම්දිස්ථානය මේ මානසික මට්ටම මේ ඥාන දර්ශනය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්‍යති කියලා එහෙම නැත්නම් යංකිච්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ලෝකය තිබුණා තියෙනව නෙවෙයි මේ ලෝකයේ ආයතන හරහා අපි උපද්දවාගත්ත අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව නිසා විද්‍යාව ඉපදෙනකොට එබඳු ලෝකයක් උපදින්නේ නැහැ කියලා යම්කිසි කෙනෙක් නුවණකට හසු කරගත්තොත් අන්න එදා ඉඳලා මේක දකින්න එයා සිල්වත් වෙනවා එයා දන්නවා සීලය කුමක් සඳහාද කියලා සීලේ ආනිසංසත් දන්නවා. සීලේ ආනිසංසත් දන්නවා. දැනගෙන එයා කය වචන දෙක සංවර කරගෙන සිල්වන්ත වෙනවා. මහා ලොකු අර්ථයක් වෙනුවෙන් ඊට පස්සේ ඒ සීලය නිසාම විපිලිසර වෙන්නේ නැහැ දැන් ජීවිතේට කුමන ප්‍රශ්නයක් බාධකයක් ආවත් විපිලිසර වෙන්නේ නැහැ ප්‍රමෝදයේ උපදිනවා ප්‍රීතිය උපදිනවා. පමුදිතස්ස පීති ජායති පීති මනස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති සමාහිතේ චිත්තං යතහ භූතං පජානාති යතහ භූතං පජානන්තෝ නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්ත මිසි ඥානං හෝති කියලා ඉවරලා අරිහත්වේ දක්වා මෙයා දන්නවා සීලය සම්පූර්ණ කරනකොට අපි දන්නවා හෙල්මලු ක්‍රමයට කුඹුරු වගා කරනකොට යම් බෑවුමක කුඹුරු වගා කරලා ලියදි සකස් කරලා තියෙනකොට උඩම ලියද්දට වතුර හරවපුවාම ඒ ලියද්ද පිරিলা ඊට පස්සේ ලියද්ද පිරෙවිලා ඊට පස්සේ දෙවෙනි ලියද්දට වතුර එනවා තුන්වෙනි ලියද්දට වතුර මෙහෙම අනුක්‍රමෙන් එකින් එක එකින් එක පිරලා සම්පූර්ණ වෙනවා වගේ එකට සම්බන්ධ කරලා තියෙන ටැංකි ටිකක් තියෙනවා නම් එක ටැංකියකට පුරවනකොට ඒ ටැංකියට පිරিলা අනිත් ටැංකිය වලටත් අනුක්‍රමයෙන් පිරෙනවා වගේ යම් කිසි කෙනෙක් සිල්වත් වෙනකොට ඒ සීලය යම් ප්‍රමාණයක සම්පූර්ණ වෙනකොට ඒ මට්ටමට හිතේ විපිලිසර වෙන ගතිය නැති වෙලා යනවා ප්‍රමෝදයේ උපදිනවා ප්‍රමෝදයත් එක්ක තමන්ගේ ප්‍රීතිය උපදිනවා ප්‍රීතියත් එක්කම කයේ සැපසහගත බව ඇති වෙනවා සමාධිය උපදිනවා අන්න ඒ සමාධියට තමන් යමක් සඳහාද සිල්වත්ුනේ ඒ සමාධියට ප්‍රකට වෙනවා අපි කලින් අහලා තිබුණ ශ්‍රුතමේ ඥානය එහෙම නැත්නම් ලෝකේ යථා ස්වභාවය දැන් හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඇයි? හිත සියුම් වෙනකොට හිත සිල්වන්ත වෙනකොට මේ ලෙන්ස් එක තියෙන්නේ එහෙම නැත්නම් මේ චක්කු ප්‍රසාදය ආදී දේවල් මේ ආයතන බොහෝම සියුම් වෙනවා මේ මානසික මට්ටම වෙනස් වෙනකොට ලෝකේ අපිට කවදාවත් නොතේරෙන ගැඹුරු දේවල් ඊටාම සියුම්ව ප්‍රකට වෙන්න අවබෝධ වෙන්න පටන් ගන්නවා අන්නේ අවබෝධයත් එක්ක යථා ස්වභාවය දකිනකොට මෙච්චර කාලයක් මම මගේ මගේ ආත්මය කියලා තණ්හාවෙන් මානෙන් ditthියෙන් අපි යමක් ඇසුරු කරගෙන හිටියනම් ඒ හැම දෙයක්ම ගැලවිලා යනවා ඇත්ත දකින්නකොට යම් කිසි කෙනෙක්ගේ ඇත්ත දැක්කන් පස්සේ එයා ගැන ආයේ කලකිරෙන්න දෙපාරක් හිතෙන්නේ නැහැ. ඇත්ත දැක්කොත් ඒ කාන්තෙන් කලකිරෙනවා. එතකොට මම ඒකයි මුලින්ම සඳහන් කරේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට අනුව යම්කිසි කෙනෙක් සිල්වත් වුණොත් තමයි මේ ලෝකෝත්තර කලකිරීමට එන්නේ. එහෙම නැත්නම් ලෝකෝත්තර කලකිරීමට එන්නේ නැහැ. අපි දන්න කලකිරීමක් තියෙනවනේ. ඒ කලකිරීම තමයි මේ කාම වස්තුන්ගේ විපරිණාමය නිසා කලකිරීමක් ඇති වෙනවනේ. නේද? ඒ කලකිරීම නෙවෙයි මෙතන හඳුන්වන්නේ. දැන් අපි කියමු අපි බොහෝම ආදරෙන් දුවලා පුතාලා එහෙම නැත්නම් ස්වාමියා එහෙම නැත්නම් නොයෙකුත් යාළුවෝ ඇසුරු කරා නමුත් කොච්චර හොඳට කොච්චර ආදරෙන් සැලකුවත් ඒ ඇත්තොන්ගේ තමන් පිළිබඳ ආදරයක් සෙනෙහසක් කිසිම වෙලාවක උපදින්නේ නැත්නම් කලකිරෙනවනේ කාම වස්තුන්ගේ විපරිණාමය නිසා නේද? කොච්චර හොඳට ඇසුරු කරත් ඒ ඇත්තෝ අපිට පෙරලා ආදරයක් සෙනෙහසක් දෙන්නේ නැත්නම් එපා වෙනවා කලකිරෙනවා. එතකොට එහෙම කලකිරීමකුත් කාම වස්තුන්ගේ විපරිණාමය නිසා ඇතිවෙන කලකිරීමකුත් තියෙනවා. ඒක මේ ශාසනයෙන් බැහැර කලකිරීමක් ඈ. කොහොම hali කලකිරුණට මේ ශාසනය ලෝකෝත්තර භූමියට අවතීර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා දෙයක් නිසා ඇති වෙන කලකිරීමත් එතකොට කලකිරෙන දෙයක් තියෙනවා ලෝකේ. කලකිරෙන දෙයක් ලෝකේ තියෙනවා. මෙතනදී යමක් උපදින්නේ කොහොමද? විද්‍යමාන වස්තුවක වෙනස් වීම නෙවෙයි. යථාභූත ඥාන දර්ශනේ යමක් උපදින්නේ කොහොමද කියලා ඇත්ත ඇති හැටියට දැකීම නිසාම ලෝකෙ හිස් වූ දෙයක් ශුන්‍ය වූ දෙයක් එහෙම තියෙන තැනක මම පුජ්‍යල භාවයෙන් ඇසුරු කරන ගතිය නිසා දුක උපදින්නේ කියලා ඇත්ත ඇති හැටියෙන් දකිනවා ඒ අතහාභූත ඥාන දර්ශනේ දැක්කහම කලකිරෙනවා නොවැළෙනවා නොවැළෙනකොට මිදෙනවා මිදුනහම මිදුනා කියන ඒ ඥාන දර්ශනය Tamanට උපදිනවා. අන්න එදාට විපමුත්තස සබ්බදී සියලුම ධර්මතාවලෙන් මිදිලා Tamanට ජාතියක් උපදින්නේ මැරෙන්න කෙනෙක් නැහැ ශුන්්‍යත බවක් තියෙන්නේ ජීවිතයේ ආයුසන්තතිය තියනකන් ආයුෂ තියනකන් අපි ඒ දේවල් පරිහරණය කරනවා හැබැයි මතු උප්පත්තියට යන්න පුද්ගල භාවයක් නැහැ මැරෙන්න කෙනෙක් නැති බවට පත් වෙනවා එයා සිංහනාද කරනවා චීනා ಜಾති මුසිතම් බ්‍රහ්මචරියන් නාපරං ඉත්තත්තායති පජානාති චීනා ಜಾති මගේ දැන් ಜಾතිය ෂය වුණා චීනා ಜಾති මුසිතම් බ්‍රහ්මචරියන් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරා මත්තේ කල යුත්තක් නැහැ කියලා වෙල හැම වෙලේම එබඳුතුමන් වහන්සේ ශ්‍රේෂ්ඨ වූ ඥාන දර්ශනයකින් ලෝකේ පරිහරණය කරනවා හැම වෙලෙම අවශ්‍ය නම් ශුන්්‍යත භාවයෙන් අවශ්‍ය නම් අපනිහිත භාවයෙන් අනිමිත්ත ස්වභාවයෙන් මේ විදියට යම් කිසි කෙනෙක් මේ යථාභූත ඥාන දර්ශනය අවබෝධ කරගෙන ජීවත් වෙනකොට ස්කන්ධ පරිහරණය කරමින් ජීවිතේ ජීවත් වෙනවා එබඳු උතුමන් වහන්සේ ලෝක කිසිදු ධර්මතාවයකට එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මයටම කම්පා වෙන්නේ නැහැ. පින්වතුනි ඒ නිසා මේ අෂ්ටලෝක ධර්මයටම කම්පා නොවි මේ ජීවිතය තුලදීම Nirodhe සාක්ෂාත් කරගන්න පුළුවන් ඒ සඳහා අපි ශ්‍රුතමේ ඥාණයෙන් අපිට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ උපදින්නේ කොහොමද කියලා හොඳට අහලා දැනගෙන මුතු ඇමුණුවා වගේ සීලය නිසා කුමක්ද සිද්ධ වෙන්නේ ඒ වගේම සීලේ අනුක්‍රමයෙන් වැඩිලා සමාධිය උපදින හැටිත් මේ සමාධියට යථාභූත ඥාන දර්ශනය ප්‍රකට වෙන හැටිත් ඇත්ත ඇති හැටියෙන් දැක්කහම කලකිරෙන හැටිත් කලකිරලා නොවෙල්ලා මිදෙන හැටිත් මනාකොට අපි දැනගත්තාම කුමන වැඩ රාජකාරී කරත් අපි දක්ෂයි දැන් ඇයි අපි දන්නවා Tamanට නුවණක් තියනවා වෙනස් නොවන අන්න එදාට බෞද්ධයෙක් බවට පරිවර්තනය වුණාම යුතුයකම් වගකීම් වැඩ කටයුතු මනාකොට ඉෂ්ට සිද්ධ කරනවා ඉෂ්ට සිද්ධ කරලා ඉවරලා ඉඳ තියෙන හැම වෙලාවකම Tamanගේ ජීවිතේ සිල් පිරිසිදු කරගෙන ඒ සීලය සමාධියක් බවට පරිවර්තනය කරගෙන ඇත්ත ඇති හැටියට දැකලා සසර දුකින් එතර වෙන්න කටයුතු කාරණා සිද්ධ කරනවා එනිසා අද දවසේ මාර්ගයේ සම්බන්ධයෙන් මුතු යමුණුවා වගේ සීලේ ඉඳලා අරිහත් මාර්ගය දක්වා සීලය සම්පූර්ණ කරනකොට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා ඉවරලා බුදු පියාණන් වහන්සේ මේ කිමත්තිය සූත්‍රය හරහා ආනන්ද හාමුදුරුවන්ගේ පැනයට පිළිතුරු දෙමින් ඒ හරහා මුළු ලෝකයටම සද්ධර්මයේ තියෙන ස්වක්කාත බව, සාන්දෘෂ්ටික බව, අකාලික බව මනාකොට විවරණය කරලා දුන්නා. මේ දේශනාව හරහා මේ සියලු දෙනාටම නොලැබූ මාර්ගඵල සාක්ෂාත් කරගන්න මේ කුසල ධර්මය හේතුපනිස්ස වේවා පාරමී වේවා කියලා ආශිර්වාද කරමින් දේශනාව හමාර කරනවා සාත් ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං තීති සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය අරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති පූජ්‍යපාද මාංකඩවර සමාහිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු